ජීවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. සහෘද මනසින් විඳ ගන්නට ඔබට කරන ඇරයුමයි මේ ඇරයුම සෙනෙහසිතින් කරන්න මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහයයි රාත්‍රිය වී ඔබයි එන්නේ මඟුල්දා සාරියෙන් ගිලිහුණු පුංචි සුදු පැහැ පබලුවක් ළඟ අඩදනින් නැවතුණා දැක්කා පරිස්සම් ඇති එය ඔබේ ළඟ මාගාව තියනවට වැඩිය පල්ලියේ අල්තාරේ ළඟදී වේල් පොට පෑගුණෙන් කකුලට වැටෙන්නට ආසන්න මොහොතෙම කොහෙන් හරි ඔබ ආවා එතැනට දෑතදී මට වාරු වෙන්නට එසැන ඔබගේ දෑත හරහා සියුම් ගැස්මක් හිතට එබුණා පරිසම්මදි චෝදනාවක් හිනාවේ පැටලිලා තිබුණා. කොයිතරම් උණුසුම්ද අතැඟිලි. අතාරින්නට ලෝභ හිතුණා. දිගින් වැඩි වූ අලස තත්පර හිසට මන්තර වක්කරති. අතින් නිලිහි මඟුල් මුද්දත් ඔබේ පාළඟ නතර වූ හැටි. අපේ හදවත් නතර වූ හැටි. එදානම් මහා අමුතු දවසක් ජීවිතයේ කිසි දිනක නොදැනුණ මොහොතකට මම හිතින් හිතුවා දකුණු පැත්තෙන් හිඳිනම් ඔබ මමයි සොඳුරුම මනාලී ලොව බැලුව හත් අට වතාවක් මම වෙඩින් ඇල්බම් එකේ අහුමුළු අහම්බෙටවත් නොවේ ඔබ එහි වසා ඇසිපිය මවා ගන්නෙමි රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නෙ. දිනු රාජගුරු කිවිඳියගේ කවියක් ඒ. එහි දැක්වෙන සියුම් ආදරය පිළිබිඹු කරන ගීතයක්. කේ.එන්.ඕ ධර්මදාස මහාචාර්යවරයා කාලෙකට පෙර ගුවන් විදුලියට රචනා කළ අමරදේවයන් හට ආචාර්ය අමරදේවයන් තනුව අලංකාරවත් ලෙස යොදමින් මේ ගීතය ගැයුවා. ඇස් ප්‍රේමය මේ ඔබ මේ මම ඔබ සුදු මෙත් කලම සපැමින ඇතිලා මා ඇති පසිත නාමහනේ පසත් මත විඳජේ ඔබ සුමුදු මෙත් කලුම් සතැනින් ඇතිමා මා ඇසි පසිත උනාවානේ පසක්සේ මත විඳ ඔබ සුසුම් වේනු පවනත මුසුනා පතිත වුණා මහනේ පතක්සේ නිසල් රැය මත විඳ පස් පහසින කැළඹී යයි මාහද විල ඉවුරු පදයි නිබල යසින මුතු වෙන කැටි සනේ හසින ඔබ සුසුම් වේනු පවනට මුසුනා පතිත වුණා වාහනෙන් පතක්සේ නිසල් ලය මත විඳනේ ඔබ සුමුදු නෙත් කැලුම් සපැමින ගැටීවා මා ඇසී පතිත නා මහනේ පසක්සේ නිසල් රැය මත විරුදලේ නිසල් රැය මත විරුදලේ භාෂාව යනු මානව සංස්කෘතියේ විශිෂ්ටතම නිෂ්පාදනයක්. එම භාෂාව කවියෙන් ගීයෙන් ගායන විට කියන විට ලියන විට දැනෙන අපූර්ව හිතට සැනසීමක් කෙනෙනවා සුබාදාම පිළිබඳ ලංකාව ගැන 1954 දී කොපි ගීත වලින් විනිර්මුක්තව හින්දි හෝ දෙමළ තනු නැත්නම් බටහිර තනු වලින් තොරව අපේම වූ දේශීය ගීත කලාවක් සොයා යන ගමනේදී ආදර්ශයක් ලෙස සකස් කළ ගීතයක් තමයි අප දැන් රස විඳින්නට සූදානම් වන්නේ. විශාරද පී ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියා නිර්මාණය කළ තනුව ආනන්ද සරත් විමල වීර කවියා ප්‍රබන්ධ කළ හැටි මේ ඉන්ද්‍රාණී විජේබණ්ඩාරයි. Thank you. හඬ වගේ සෝයා ගයන දීපති මුළුවන් සිරිතේ සිරිතර මතුවේ මුළුවන් සිරිතේ සිරිතර මතුවේ කුසමලයි වන බඹරුන් වහන මලේ නුඹඳ කුසමලයි වන බඹරුන් වහන මලේ සෙන්දස බුල් මතරාශක් සංගවාදින බඹර කුලි සෙන්දස බුල් මතරාශක් සංගවාදින බඹර කුලි මමය ගනි පාලුව රකින්න මමය ගනි පාළුව රකින්න මගේ හදවත අනංග පුදකට නෙවි සතිසුව ගනී පාළුව රකී සතිසුව ගනී පාළුව රකී කරුණිකු නැති මහවනයක ඇයි නැති වීලා මල් කරේ සැලෙන්නේ වද තනි වූ මත රස වීලා මල් කරේ සැලෙන්නේ වද තනි වූ මත රස වීලා රාගී ගයා පාළුවරකී නුරාගී ගයා පාළුවර ගලායන දුලි පාවුල සුලාලි කඳින්නක සලාහඳ වගේ කොනා ගයිනකි පදී මුළුවන සිදිකේ ඉරිතර මතුයි මුළුවන සිදිකේ ඉරිතර මතුයි මුළුවන සිදිකේ භාවිත කරන භාෂාවට අයත් වචන මගින් සිදු කරනු ලබන්නේ වාග් චිත්‍රයක් නිර්මාණය කිරීමයි. මේ සිංහල භාෂාවට මතු නොව අනිකුත් භාෂාවන්ටත් පොදු සාධකයක්. වචන වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු වන්නේ කාව්‍ය රචනයේදී බව පෙනෙනවා. එහි ප්‍රධානම හේතුව වන්නේ කවි බසෙහි කිසියම් රිද්මයක් දැනී තිබෙන නිසායි. ಭಾರತೀಯ ගීතයකටයි අප දැන් සවන් දෙන්නට සූදානම් වන්නේ මේ භජන් ගීතයක් රාම් භජන් ගීතයක් වයෝවෘද්ධ සංගීතඥයෙක් ගායන ශිල්පියෙක් මේ ගැයුවේ ඒ දිවි පරුෂ්කාර සංගීත වේදිකා ගායන වේදිකා EALP 1263 අංක දරන තැටියෙන් උපුටාගත් මේ ගීතය ඔබේ සතුටට හේතු වෙනවා ඇති. මේ ගීතයේ අනුසාරයෙන් මඩවලස් රත්නායකයන් තමන්ගේ පළවෙනි ගීතය ලියුවා කියලා සඳහන් වෙනවා නවක චලිත කියන ගීතය. එය ගැයුවෙත් අමරදේව. මේ ගීතය ගයන්නේ දේවි පරිස්කාර. ආ चलत रामचन्द्र तुमकि पलत रामचन्द्र बाजत पंदनिया तुमकि पलत रामचन्द्र किलक किलक उठत धाय किलक किलक उठत धाय गिरत भूम लटपटाय धाय मातु गोदलेत दशरथ लिया, तुम की चलत राम चंद्र बाजत पंदनिया तुम की चलत राम चंद्र अंचल रज अंग झाड़ी अंचल रज अंगधाड़ विविध भांति को दुलार विविध भांति को दुलार तन मन धन वारी वार तन मन धन मन धन वार कहत मृदु बचन तुम चलत राम तुम विद्रम से अरुण अधर विद्रम से अरुण अधर बोलत मुख मधुर मधुर बोलत मुख मधुर मधुर शुभ शुभगनाशिका में चारु शुभ शुभगनाशिका में चारु लटकत लटक निजा ठुमक चलत राम बाज पेजनार सुम चल त राम चंद सुम चल त राम चंद सुम चल त राम चंद सुम चल तुलसीदास अति आनंद तुलसीदास अति आनंद तुलसीदास दास तुलसीदास अति आनंद देख के मुखार बिंद देख के मुखार बिंद रघुवर छवि के समान रघुवर छवि के समान रघुवर छवि के समान रघुवर छवि बन जा सुमति चलत रामचंद्र बाजत पैंजनिया सुमति चलत रामचंद्र අප ජීවත් වෙන්නේ අතිශය උග්‍ර පාරිභෝගික වෙළඳ සමාජයක. මේ වාණිජකරණය තුළ අපි පුදුම විදිහට අතරමං වෙලාද. භාණ්ඩ හා සේවා විතරද ජීවිතය කියලා කියන්නේ. ජීවිතේ අරමුණ මොකක්ද? මේ රටේ බියුටි කල්චර් නැත්නම් රූප ලාවන්‍යමය සංස්කෘතියක් ගොඩ නැගුණා. එහි මොඩලින් නැත්නම් නිරූපණ කලාව පිළිබඳ තරුණ තරුණියන් සේවයේ යෙදෙනවා. ඒ රැකියාවන් ගැටලුවක් නැහැ. ඒ තුල අශ්ලීලත්වයක්, ඒ තුල සූරාකෑමක් ඇති වෙනවා නම් ඛේදජනකයි. මේවා කල්පනා කළ ගීපද රචකෙක් අලුත් ගායකයෙකුට ගීයක් ලියනවා. එම ගීතය සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන සංගීතවේදියා විසින්. අපි රස විඳිමු පණ්ඩුක සමරසේකර ගැයූ එම ගීතය නවීකරණයට අභියෝගයක්. Thank you. සුවලස මැද විසිතුරු කන්‍යා විය නිරුදත ගුරු කන්න ඇපල් බිඳි පළතුරු බොන්න ගොඩම් ඇතිවෙන තුරු අන්ත හැදුණු දේවාලයේ සැමට තිබුණු දේවදාසිය ඇතම දුසෙන් බඳුන් පුරා සීන ගොඩින් ආලින්දන රංගනයේ රාගධාරි සංගීතේ මැතිසේ මතියා වෙලි කුමාරයන් කවුතිරියගේ පෙලන්තියේ ගොදුරු සොයන විජාලයන් තුර්කි පලස මැද විසිතුරු කන්‍යා විය නිරුවත දුරු කන්න ඇපල් විදි පළතුරු කොන්න විවිධා සංග්‍රහය සාර්ථක කර ගන්නට නාද ශික්ෂණය ලබා දුන්නේ දමයන්ති කොළඹගේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළ ෆර්නි රෝෂෙන් ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. අද සුපුරුදු පරිදි ඉරිදා සංග්‍රහය වැඩසටහන ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර.